if I am to start with the written questions, uh, Bhante, could you please explain some tools or aids, perhaps uh, recollections, uh, we could use to promote the sustains, sustenance, uh, sustained application of mindfulness, what factor leads to the increased uh, effort, virya or energy. Uh, so, two questions, they are somewhat related. The first one is uh, how to promote the sustenance application of mindfulness. Uh, that means that uh, if someone knows what is the general definition and what is the uh, starting point of the mindfulness, uh, while, uh, while it is continuing, generally it is catching the momentum. But there are some aids and some tools to increase the mindfulness. Precise aiming and diligent effort are the two main points uh, to increase the mindfulness. So therefore, first of all, in order to apply these two tools, first of all you have to bring the object of meditation or whatever thing arising, just face to face with the observing mind. So this is the starting point, you start the mindfulness and then you are sure this is the object, this is the observing mind and then at the beginning in a figurative manner, if I am to explain, this case is really distance. Observing object is at a distance and objecting, observing mind. In order to bring these two closer, you have to have a precise aiming. That means uh, you must aim at the bullseye, not the whole target board. And observing the whole target board is the normal general mindfulness. So you have to precise it so that your object, uh, observation is penetrating and come back to the the center, the bullseye. For example, if you are focusing a old type of torch after putting the battery, you focus the light to the wall and rotate in such a way the center spot become brighter and become well focused. Likewise, by adjusting the head, you can get the beam well focused, exactly like that uh, your attention must be uh, to the bullseye, not roaming around all the points. If I am to give an example, when you are practicing mindfulness, uh, specifically as an example on the breath, when you keep on focusing the breath, sometimes the breath becomes very subtle and unperceivable and the whole body appear like some stiffness, tension, heat, cold, something like that. And then naturally the area become big and your focal point also dissolved and dissolved, uh, not much clear. And then you don't know uh, how to make this one-pointed, how to uh, focus this. Uh, in order, so definitely when the mindfulness is progress in this kind of blur or gray area, uh, is natural. So under such circumstances, in order to bring the attention back to the breath, you are not really focusing on the touching point, but you are getting the perception of the touching point and try to keep the mind with the touching point other than roaming around the whole body when and as, as and when it is possible. So like as you are slowly, slowly when you are focusing, again you feel as if the breath is appearing, touching point is appearing and you can get the point. So, at that moment, not like in the beginning, the touching point is not much prominent and gross. the breath touch also not prominent and gross. The discrimination between in-breath and out-breath also not prominent, but even then, in order to make the precision of the focusing, you try to figure it out the point and focus. And in the Mahasi system, it's you are focusing on the belly, and then when you walk, keep on maintaining. sometimes you feel the whole body, but you can't pinpoint the belly. At that time they say, just focus the, the solar plexus somewhere in the center of the body and try to keep the mind as much as possible in the center rather than spreading all over. And the other is the uh, precise aiming and uh, diligent effort that diligent effort also, if you are over exerting, you will uh, overshoot the target. If you have not enough energy, it will fall short of the target. So then uh, it is not hitting the target in the proper way. So therefore the effort is a very mm, uh, involved and it is number of variables are involved there. The beginning yogi, when the starting the mindfulness, so much of energy you need. And therefore, at the beginning, limitlessly you uh, ex exert energy, just like when a uh, rocket is going to go to the moon, the launching rocket burning around 90% of the fuel of the whole journey. Exactly the way when you are going to start the mindfulness with the object, you have to accept so much of energy at the beginning. This is how the launching rocket comes. That it never brings the rocket much of the distance. It is raising the rocket only 6 miles above the gravity level because you have to go completely against the gravity. And the rocket is full of fuel. The highest weight, otherwise when the plane is take off, it has to run the machine in the full fledge. So likewise, the beginning of the mindfulness is the most consuming and uh, more uncertain and therefore eh, without any mm, how do, how do you say that uh, economizing you have to give the energy but when the object and the mind become come face to face uh, you get ease and then you can economize your energy and then you have to balance it the question come at that level there you must not overexert thinking that I must get results in this sitting or in this retreat like you are you must not have much of a uh, result oriented if it is over exertion happen overshooting happen and sometimes when the object becomes blur and the object becomes non-prominent then you feel like not noting and just let the mind to run under such circumstances mind can become slimy and become lethargic and then it will not reach the object, ultimately you will end up with wandering eyes. So therefore, they are the precise aiming, oh sorry, diligent effort is uh, quite synchronized thing. You have to then and there organize. My teacher, he says, when the, when you are in the dining table, supposing there is a potato well boiled and served in the dish, and you are with a fork and it is at the distance. So with the fork, if you wish to take one piece of uh, boiled potato, you have to put it in a such angle and such a pressure. Otherwise you can't get the, the piece hooked up with the fork. You can't hit it like that and then everything will spoil. And you can just keep it like that, it won't get hooked up. So there's a kind of an angle, angle kind of a pressure. Or otherwise, with my hitting a match against the box, there's an angle and there's a pressure. If the angle is not, if the angle is 90 degree, it will never create any spark. It must be an angle and then the amount of pressure also there. So therefore these two are called precise aiming and diligent effort and this is the craftsmanship. Any, any craft or any uh, professions, more and more they become professional more and more they become experienced. At the beginning, though they exert uneconomically, soon they try to economize their energy, but cope up with the parallel with the precise So therefore yogi is ever in a vigilance, in a demand of vigilance, demand of diligence, how much pressure, how much aiming should be. And more and more it go further and further, amount of energy becomes less and less. So to say, meditation becomes passive. Meditation becomes run by itself. But at the beginning when you are setting the machine, uh, it needs so much of energy. So therefore, more you go to the advanced level, you won't feel like opening your eyes. So you feel like ending the meditation because if you open eye and get up, next day again you have to exert so much of energy. So that is how uh, these energies are three layers, Arambha Dhatu, Nikkama Dhatu, is the launching energy, the huge, and the sustenance energy, just to keep against the gravity force, you have to run around the earth in orbit, and there are no much of energy, and then only journey start To the moon or to the Saturn, there are no friction, uh, no gravity, so therefore once you shoot into that, it naturally grows. So likewise, the third kind of layer is, third kind of energy is much passive, but directly, uh, properly directed, pushed, and then it goes. So these uh, three layers of energies, uh, the Buddha has mentioned in three sets of words, Arambhadhatu, Nikkamadhatu, Parakkamadhatu, Aradhya Vidya, Bhaggahita Vidya, Paripunna Vidya all indicates appropriate amount of energy. So, very difficult to give you the whole set of tools at the beginning. At the beginning, you are introducing, these are the craftsmanship you have to develop. At the beginning, exert energy and then try to economize accordingly. Therefore, this question is worthwhile. But theoretically, you can give something, but what you do in the meditation is completely your own thing according to your exertion, you get the results. Our exertion also disappoint, uh, discourage, uh, the sliminess also discourage. The proper amount of energy, it's a kind of a impromptu. When and there you have to learn. Whenever it happens, you are the very first person come to know this is the precise energy I have to do. This is what I was not aware yesterday. And tomorrow when I am going to do, this is what I have to get like you understand the, the proper balance. What factors lead to increase the effort or energy? So this question you have to say some people are naturally too much of energy. Such a people must not give more and more fuel on this question. But those who are lazy bones, then this question is valid. They have to uh, give energy. Two uh, things are uh, prescribed. One thing is walking meditation, second thing is noting. Walking meditation is like recharging the battery. Before the journey, you have to, you have to make sure the car is with the full weight battery. And the exciting energy is, sorry, noting is using these eh, already have energy in a slow release manner, slow packets. Each noting is make your mind warm, diligently focus to the object and whenever you suppose if you are to stop noting uh, energy level goes down more leading to the slidiness sleepiness and so and over if you are going to note closely again and again repeatedly energy level increases warming up happens so therefore these two tools uh, one thing is before sitting, one thing, other thing is after sitting. I mean, the before sitting walking, after sitting noting, these are the two tools for the uh, energy. But if you read the commentarial about the various Ambodjagra, the energy aspect of enlightenment, there are 11 factors they have given. Uh, they are in detail. That means associating energetic people, listening very energetic Dhamma, and uh, walking meditation is not um, name uh, mentioned in name and likewise many other um, large uh, range or uh, detailed uh, list is there. But these two, what I mentioned about this walking meditation and the noting, is what basically the Mahasi system always uh, prescribed because Mahasi system, if you are going to do, it demands so much of energy. Once you go into that, you can't stop it. You have to carry on. Therefore, always you have to do walking meditation. When and where possible, do noting. And then the shortest cut you can get. Okay? Now, in Sinhala, විපස්සනා සමාධියක් කිසිම ආලෝක සංකාවක් නොමැතිව ඇතිවිය හැකිද සමහර අවස්ථාවල හිත තැන්පත් වූ විට ධාතු ගැන පෙන්වු කරයි සමාධිගත අවස්ථාවක්ද කරුණා කර පහදා දෙන්න. මො මේ සමාධිය සහ ආලෝකය කියන දෙක ඇත්තටම ගොඩක් සරල සමාන්තරව තමයි අපේ භාවනා යෝගාවචර හිතාන ඉන්නේ. ඒක ඇත්තටම ඒක එහෙම තමයි ගොඩක් වෙලාවට සමත සමාධියේදී. සමත සමාධියේදී නීවරණ කියලා කියන්නේ අන්ධකාර කරන ධර්මයක්. චක්කු කරනෝ අන්ධකරනෝ පඤ්ඤා නිරෝධිකෝ පඤ්ඤා දුබ්බලීකරණෝ කියලා කියනවා නීවරණෝ. නිසා අපේ හිත යමක් දිහා බලනකොට හිත නීවරණ සහිත නම් අපිට මේ බලපු දේ පැහැදිලිව පේන්නේ ඒක පේන්නේ අනිකුත් දේවත් එක්ක කලවම් වෙලා සැක සහිතව නිදිමත සහිතව ඒක සාමාන්‍යයෙන් අපි හඳුනන්නේ පසුබිමේ අන්ධකාරයක් නමුත් අරමුණට එල්ල වීගෙන එනකොට අරුණ නගිනවා වගේ ඒ අන්ධකාරය අයින් කරගෙන නිකන් සුදු පැතිරිච්ච ආලෝකයක් එන්න පටන් ගන්නවා. ඒක අපි ගණන් ගන්න නැතුව අරමුණම ආලෝකේ එන එක බලන්නේ නැතුව අරමුණම කරගෙන හිටියොත් මේ පැතිරිච්ච ආලෝකයේ සංගමණයක් වාගේ තැටියක් වාගේ මොකද එක තැනකට ගොනු වෙන්න පටන් ගන්නවා. ඒ තාමත් අරමුණට වශී වෙන්න අර මේ මේ ආලෝකයට වශී වෙන්න නැතුව අරමුණම පරිකර්ම කරන්න පටන් ගත්තොත් ඒ ආලෝකේ නිකන් කොමල පපා දිදුලු දිදුලා ළඟට ළඟට ළඟට ළඟට එන්න පටන් ගන්නවා. එතකොට ඒ ආලෝකේ සම්පූර්ණ මේ උදාතරු වර්ණය හෝ සුදු පාට තනි වීදුරු කුට්ටියක හැරෙට ඒ විනිවිද පේන්න ගන්නවා. එතකොට තමයි මේ ආලෝකය අර නිවරණ නැති தත්ත්වෙ උනත් හොඳටම වැඩ ගන්න පුළුවන් தත්ත්වෙ තියෙන්නේ. එහෙම දේවල් විපස්සනා වෙදී නොවෙනවම නෙවෙයි. විපස්සනා සමාධියේදී ඒ වගේ ආලෝක සංඥාවල් එනවා. නමුත් අර සමත සමාධියේදී වගේ දෙක සමාන්තරව යන්නේ නැහැ. මේ තීර තියෙන නිදර්ශන හැටියට ධාතු මනසිකාරය එනකොට හැම වෙලාවෙම <clears throat> ආලෝකමත් පසුබිමක නෙවෙයි හිතේ. ධාතු මනසිකාරණේ කියන්නේ එච්චරම ගැඹුරු විපස්සනා සමාධියක් නෙවෙයි. හැබැයි පටන් ගන්නවත් නෙවෙයි. ටිකක් කරගෙන යනකොට ධාතු මනසකාරය එනවා. මේ ධාතු මනසකාරය අවස්ථාවේදී දුර්වල පැත්ත සහ ධාතු මනසකාරය අදක්ෂ පැත්ත සහ දක්ෂ පැත්තක් තියෙනවා. අදක්ෂ පැත්ත තමයි මේ උණුසුම සිසිලස කම්පන චංචල දැනනකොට මේක දැනෙන්නේ බඩේ, කනේ, නාසයේ, දිවේ කියලා කයට සම්බන්ධ කරගන්න ගියොත් අදක්ෂ වෙනවා. ඒකෝට සම්මුතිය රිංගගත්තා. අපි ඒක දැනගන්න ඕනේ මේක උණුසුම් බව, සිසිල් බව, කම්පන බව, චංචල බව හෝ භාවය. ඒක මේ මට අයිති දෙයක්ව කණේ එකක්ව කටේ එකක්ව නෙමෙයි චංචල බව කියලා භාව ලක්ෂණේ බලන්න පටන් අරගත්තොත් ධාතු මනසිකාරයේ පිස්සු පැත්තට. එතකොට ඒක මමවත් මගේවත් හොඳවත් නරකවත් උඩවත් යටවත් මොකක්වත් නෙමෙයි කම්පන චංචල බව පෙන්වන වේදිකාව තමයි මගේ ඇඟ. ඒක මේ දත එකක්ම බඩ එකක්ම කියන්නේ නැහැ. අනේ නලියවිල්ල, කටේ නලියවිල්ල කියන්නේ නලියන ගතිය. නලියන ස්වභාවය, නලියන භාවය මිසක මට හෝ මගේ ඉඳුරන්ට සම්බන්ධ කරන්නේ නැහැ. ඒකෝර තමයි ධාතු මනසිකාරයේ වඩ වඩා පිරිසිදු වෙන්නේ. එතකොට ඒක පිළිබඳව වේවා නොවේවා කියන අදහස හෝ අදක්ෂ දක්ෂ බව නෙවෙයි එන්නේ. ධාතුත් එක්ක සම්බන්ධ වෙනකොට මේක ශරීරයෙන් පරිබාහිර ධාතුවක් වුණත් ශරීරයේ ධාතුවක් වුණත් හුදු ධාතු බවයි. ඒකෝට අර හොඳ නරක කියන හරි වැරදි කියන සම්මුතියෙන් කලවම් වෙන්නේ නැති වෙනකොට ධාතු මනසිකාරය පිරිසුදු කරන එක. අන්න එහෙම වෙනකොට මගේම ප්‍රයත්නේ මම ධාතු මනසිකාරය මතු කරගෙන මගේම හරි නිවැරදි දර්ශනය නිසා මම මේක සම්මුතියෙන් අයින් කරලා බුදු ධාතු වශයෙන් දකින්නවා කියනකොට මේ ප්‍රීතිය එහෙම නැත්නම් ප්‍රමෝදය පහළ වෙන්න පුළුවන්. ඒකෝට සමහර ලාවට පුදුමාකාර දැරීමේ ශක්තියක් එනවා. වෙනදා දරා ගන්න බැරි වේදනාවක් පවා වෙනදා දරා ගන්න බැරි හුස්ම අල්ලන්න බැරි තරම් සහැල්ලු බවක් පවා ආපුවාම ඒක අනාත්මීයව ආත්ම සංඥාන්තරව දරන්න පුළුවන්. ඒක සමහර විටක ඒක ආලෝකෙමුත් සාක්ෂි වෙන වෙලාවල් තියෙනවා. සාල ආලෝක පහදින අතර සමත සමාධිය වගේ තැටියක් විදිහට ස්ථිරව පවතින ආලෝකයක් වෙන්නේ හරි වොලටයි. ඒ ආලෝකයේ සක්‍රියයි නිකන් ගෝක් හඳුන් කුරු එක තැනක් පත්තු කරපුවාම ඒ හඳුන් කුරු කිට්ටුවක සුදු වලාවක් තියෙනවා. ඈතට යනකොට ඒ සුදු වලාව නැති වෙනවා. අන්න වගේ හැබැයි මේ සුදු වලාව සජීවී. ඒකට මෙහෙම මේ කැටියක් වගේ කිරිවැට්ටියක් වගේ පිටාරක් වගේ හිටින්නේ නැහැ. හිටින්න පුළුවන්. මේ නමුත් වැඩි වෙලා හිටින්නේ නැහැ. ඒ නිසා ආලෝක සංඥාවක් එනවා. නමුත් ඒක නැහැයි කියලා කියන සමාධිය නැහැයි කියලා කියන්න බෑ විපස්සනාවේ. ඒක මේ ප්‍රශ්නේ වර්ණනා කරලා තියෙන විදිහට ඒක තේරුම් අරගෙන තියෙන්නේ විපස්සනා සමාධිය කිසිම ආලෝක සංඛාවක් නොමෙත් සංඥාවක් සංඥා ඥාකාරය වුණද කියන්නේ කැකිර පිපින්න කතා තමයි තියෙන්නේ. සංඥාවක් නැමැති ඇතිකද වෙන්න පුළුවන් කියලා කියකි. සමහර අවස්ථාවල හිත තන්පත් වූ විට ධාතු ගැන පෙන්නු කරයි මේක සමාධිය තවස්වාද. ඒත් ඕක කියන්න පුළුවන්. මොකද මේ සමාධිය හොඟ දෙනෙක් මේ බඩේ නලියන ගති, කටේ නලියන ගති කියලා මේක මේ ශරීර කොටස් වලට සම්බන්ධ කරනවා. ඒක ස්වභාවයි. නමුත් ඒක ගුණේ තමයි දක්ෂකම කියන්නේ මේක මේ මගේ නලියවිලක් නෙමෙයි නලියන බව. නලියන ස්වභාවය කියලා ඒකේ ධාතු ගතිය. ධර්ම ස්වභාවය බලනවා මිසක් මගේ හෝ කටේ හෝ බඩේ හෝ සුභ අසුභ නැතුව බලන්න පුරුදු කරනකොට එයාට නීවරණ ධර්ම හුඟක් අඩු වෙලා ධාතු ස්වභාවය දකින්නට තමයි අර මම කලින් කිව්වා වගේ මේක බාහිර වස්තුවක් ධාතුවක් වුණත් ඇතුලේ ධාතුවක් වුණත් ධාතු පමණමයි. අජත්ත වෛද්‍යවාසියමුත් ධාතු පමණමයි. උණුසුම් වෙලාවේ සිසිලසාවත් ධාතු පමණයි. සිසිලස වෙලාවේ සිසිලසාවත් ධාතු පමණමයි කියලා ඒක මේ ඔබ්ජෙක්ටිව් සබ්ජෙක්ටිව් කියන වෙනස ඇති වෙන්න පටන් ගන්නවා. සබ්ජෙක්ටිව් නේ අපි බලන්නේ මගේ කියාගත්තොත් දැන් ඔබ්ජෙක්ටිව් ලේන්න පටන් ගන්නවා රිසර්ච් එකට හම්බෙච්ච රෝ මැටීරියල් එකක්. පරිශීලනයට හම්බෙච්ච පරිශීලන භාණ්ඩයක් විතරයි හොඳක් නරකක් කියන්නේ. වේවා නොවේවා කියලා එකක් නැහැ. එතෙන් යනකොට තමයි ඇත්තටම ධාතු මනසිකාට අපි සූදානම් වෙන්නේ. නැත්නම් ධාතු මනසිකාරයට අපි නීවරණ වලින් අයින් කරලා හිත හොඳට එකලස් කරගන්නේ. එතකොට නම් ඒ සමාධිය හොඳට මේ සූර භාවය නිසා හුරු බුටි බව නිසා නැගලා එනවා. එතකොට මේ ප්‍රීති සුඛ ආලෝක වගේ දේවල් ඉතිරධාර ක්‍රමයකට නෙමෙයි යන්නේ. නමුත් මේකෙන් මම සාක්ෂි වෙනවා කියන්නේ වරින් වර ඇවිල්ලා යන ගතියක් තියෙනවා. නෑ සම ඒ මේ ධාතු ගුණයට ගියාම උණුසුම් ගති කම්පන ගති චංචල ගති කියනවා කවදාකවත් දිගට හිටින්නේ නෑ. ඒක නිකන් මේ මඩ ගොහරුවක තියලා තනින් තනින් බබළු දාන්නා වගේ එහෙම එනවා යනවා එනවා යනවා මිසක් බලන ඉන්න තරම් හිතෙන්නේ නැහැ. ඉතින් ඒකකොට අපේ ලොකු සාංශ මතක් කරලා තියෙනවා මෙනෙහි කරන්නවත් යන්න එපා කියලා. මෙනෙහි කරන්න ගියත් මොකද එක තිරේ ලක්ෂ ගණන් එනවා. මෙතන උණුසුම වෙනකොට මෙතන සීතල එනවා. මෙතන කම්පන වෙනකොට අතන නිශ්චල ගතිය. ඒ මේ අපිට නාමයන් ගන්න උණුසුම තන සීතල තියෙන බෑ කියලා. කම්පන ගන්න චංචල තියෙන බෑ කියලා. මේ දැන් මෙතන සීතල බබුලක් හැදලා එතනදී උණුසුම් බබුලක් එහෙම ඒ ධාතු අතර බය ලැජ්ජා හිතිකිතක් නැහැ. අනිත් ඒව මෙනෙහි කරන්න ගත්තොත් අපි මතුවෙන වේගය අනුව මෙනෙහි කරන කාටවත් බෑ කියනවා. එතකොට අපි ඇදගෙන වැඩේ. ඒ නිසා ඒක වෙන්න ඇරලා බලාගෙන ඉන්න කියන සම්පූර්ණ චිත්‍රයදී. ඒකට මුලැමැදාක බලන්න වෙලාවක් එන්නේ නැහැ. හැබැයි පාවොක් සයිඩු මෙන්න මෙහෙම අදහසක් ඉතිවත් කරනවා. ඒක දිගින් දිගට එන්න පටන් අරගත්තොත් දිගින් දිගට බුබුලු එන්න පටන් අරගන්නවා. දැන් ඔය ස්පේස් ඔඩිසි ෆිල්ම්ස් වෙනම කියන්නේ ඩොට්ස් ඇවිල්ලා ඇවිල්ලා පහු කරන පහු කරන යනවා වගේ. ආකාශය යන යනකොට දෙපැත්තෙන් පහු කරන යනවා. ඒ වගේ එන්න පටන් ගන්නවා. එහෙම එනකොට මේක බෝරින් වෙනවනේ. එහෙම කරනකොට කියනවා මේ බිඳු ලක්ෂ ගන්න වෙනවා. මනසෙන් අදිස්ථානයක් කරන්න කියනවා මට මේ එකක් ફોકસ කරන්න කියලා දේවල්. එන ඩොට්ස් වලින් එකක් ફોકસ වෙනවා. ඒකට ඒකකට මගේ අවධානය යන්නේ කියලා. ඒසොකට වෙන්නේ මොකද්ද? අපිට හුරු නැති වෙනවා. අපිට කරගන්න බැරි වෙනවා. මෙච්චර ලක්ෂ ගණන් එනකොට අපි එකක් ෆ්‍රීස් කරන්න කොහොමද? එහෙමනම් කියනවා දෙකක් අතර දිර ඉඩ ගහින්න ලැබෙනවා. මොකද ඒව කොච්චර ශීක්‍රයෙන් ආවත් පොඩි ඉඩක් තුර කෝටි ගණනක් කවදාකවත් දෙකක් එකට ගැටෙන්නේ. කවදාකවත් එකක ඇතිවීම එකක පැවතීම සහ එකක නැතිවීම කොච්චර කලබලෙ දෙන්නත් නොකර අරින්නේ. ඒක චිත්තක්ෂණයක හරි ඇතිවීම පැවතීම නැතිවීම කියන. දෙන්නට දෙන හැපිලු. ස්පේස් එක මේන්ටේන් කරනවා. මෙන්න මේ ලකුණු වගේක් තියෙනවා කියලා. ඒක නිසා දෙක අතර ස්පේස් එක ඉල්ලනවා. මමකට මේ දෙකක් වෙන් වෙන් කරලා දෙන ස්පේස් එක. වෙන්නකොට සමහර විටක නිකන් හරියට ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකද ඉලෙක්ට්‍රෝනයක් අල්ලගත්තා. හරියට ඒක අල්ලලා බැලුවාම භාවනාදී කියන්නේ මේ එක ඩොට් එකක් ගත්තත් ඒකේ පටවි ධාතුවක් තියෙනවා බරක් වගේ. චංචල ගතිය වායව ධාතුවක් තියෙනවා. උණුසුමකුත් තියෙනවා. අසීමිතව අනන්තයට විසිරෙන්නේ නැහැ පිටු වෙන ගතියකුත් තියෙනවා. ඒ හැසිරෙන්නේ යම් සීමාවක් ඇතුළත නිකන් මේ නැති පොඩි ඇවිස්සුනාට නන්නතර වෙන්නේ. ආපහු හැසිරලා එතනමයි කන්නේ. ඒ කියන්නේ ආපහු ගතියක් තියෙනවා. ආන්නේ විදිහට බලනකොට මේ විදිහ සමානක ගොඩම තියෙද්දි බලදැහැටි එකක් කොටු කරගත්තාම බලන්න පුළුවන් වෙනවා මේ එකක් දැක්කයි කියලා කියන්නේ ලෝකෙ දැක්කා. මේක කැඩිච්ච කුඩිච්චක එක අංශුවක මුළු පෘථිවියේ තියෙන ලක්ෂණ සේරම තියෙනවා. ඒක තමයි දැන් ඔය සයන්ස් වල පෙන්වන්නේ මොකද මේ හෙලෝග්‍රාෆ් හෙලෝග්‍රැෆික් ෆොටෝස් වල කියන කොච්චර ලොකු චිත්‍රයක් වුණත් ඒක එක අංශුවක් කරලා බලුවත් ඒකම තමයි ලොකු එකක් තියෙන්නේ. ඇවොටික් තියරෙකෙත් පෙන්නනවා. හැම දෙයක්ම විශාල චිත්‍රයක් අනේකේ කාංශුව ගතත් විශාල චිත්තයේ තියෙන දල සතහන පුංචි අංශුව තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ළඟදී ඊමේල් එකක් ආවිලා යන්න පටන් අරගත්තා. තාම කුඩා අංශු අරගෙන බලනකොට ඒකේ තියෙන නියස්තිවක ඉලෙක්ට්‍රෝන කරකිනවා. ඊට පස්සේ ලොකු කරන ලොකු කරන කියලා විශාලම ග්‍රහලෝක සහ සූර්යා ඇයිත මේ ග්‍රහ බලල ගන්නකොටත් සූර්යා වැටේ කරකින එකයි අංශුවයි දෙකම එකයි. එතකොට බුදුරජාණන් වහන්සේ ගියේ සූර්යා සහ ග්‍රහ හොයන්න බාහිරට නෙවෙයි. උන්වහන්සේගේ ඇතුළත ඇතුළත ගිහින් අර වගේ ගොඩාක් එන්න පටන් ගන්නකොට එකකට ස්පෙෂලායිස් කරලා හොඳට බලන්න හිතුවෝ ඒකෙත් තියෙන්නේ සම්පූර්ණ විශ්වයේ ස්වභාවය. ඉතින් ඒකට අපිට මේ එකක් දැක ගැනීම මේ අච්චරද මෙච්චර නම් මෙච්චරද කොච්චරද කියන අනුමාන ඥානෙ ලෝකේ තේරුම් ගන්න පුළුවන්. එතකොට පේනවා මේ කුංචිම අසුවට ගියාම හතරවෙනි ලකුණක් එකතු වෙනවා. ඒ දෙකක් අතර ඉඩ තියෙනවා. එක දෙකක් බලපෑමක් කරන්නේ. එකක ඇතිවීම පැවතීම නැතිවීම අනිත් එකට සම්බන්ධ නැහැ. අනිත් එක තමයි මේ පුංචි අංශෝක ගැහන පිරිමකම නැහැ. මේ පුංචි අංශෝක අභ්‍යන්තර බාහිර කියන වෙනස නැහැ. මේ පුංචි අංශු දෙකක් අතර වෙනසකුත් නැහැ. නමුත් මේ පුංචි අංශු විතර තමයි ගැහණු හැදේ. මේ පුංචි තමයි තේමි හැදේ. මේ පුංචි අංශු විතර තමයි සුභ අසුභ එන්නේ. ඒක වෙන්න නම් අංශු ගොඩක් ඉතුරු වෙලා ගහ ගන්නවක් ඒක. ඝන සංඥාව එනවත් එක්කම සුභ අසුභ ස්ත්‍රී පුරුෂ මුල මැද අග තේරෙම. අඩු කරන අඩු කරන අඩු කරන පුංචි මාංශවල ගියාම මේකම තමයි කුඩු කරලා පෙන්නන්නේ. ඒකේ නෑ ඥාන පිළිගන්න. ඒකේ නෑ සුභ අසුභ. ඒකේ නෑ හරි වැරදි. ඒකවල බේනවා මේ ඝන සංඥාවට ගියාම අපි සම්පූර්ණ නෑ බෑ කියන්න බැරි වෙනම සත්‍යයකට යනවා. පුංචි මාංශවල ගියාම තවත් වෙන ඩයිමන්ෂන් එකකට යනවා. ඒකත් නෑ බෑ කියන්න බෑ. එතකොට මේ දිනවා එක මේක අහන්න මේක බොරු වෙන්න ඕන මේක අහන්න මේක බොරු වෙන්න ඕන බනෝල් දෙක නැත්. මේක අපි පිළිගන්න ලෑස්ති නෑ. අපි කොහොමඩක්වත් පිළිගන්න ලෑස්ති නෑ. අපේ සભ્યත්වයේ හැටියට ගෑණි නම් ගෑණිමයි. ආයෝක පිළිමි කරන්න බෑ. වෙන ඕන දෙයක් කරගහයි මේක කරන්න බෑ. ඔය භාවනා කරනකොට ගෑණි පිළිමි වෙනවා කියලා මං කියනවා. මේක දැක්කනම් මේ සංසිද්ධිය දැක්කනම් ඒ උපන ධාතිකේ මොනවා කිව්වත් ඒ භාවයේ ඥාන පිරිමි නැති බව තේරුම් ගන්න. එතකොට ඔය වුමන් ලිබ් එකක් ඕනෙත් නැහැ. ඔබ සම්පදාවිල්ලලා ෆයිට් කරන්න ඕනෙත් නැහැ. නිවන් යන්න මොකක්වත් ඕනේ. ඔය තියෙන ටික හොඳටම ඇත. හැබැයි ඒක මම මේ කරන කතාව සාමාන්‍ය කාන්තාවන්ටම පහර ගහන කාන්තාවන්ට තියෙන කතාව. ඔය පිරමිඩත් උතරයි. මොකද මයිත් එක පරිචිච්ච හාමුදුර කෙනෙක් හිටියා. ලැබුණාත් ගෑණියක් වෙනවා. මොකද ඒ තරම් මේ ලොක්කන්ගේ ආග්‍රහය ලබා ගන්න පුළුවන්ලු ගෑණියක් වෙච්චාම. ඉතින් මේ කියන්නේ තියෙන්නේ ඒකට ලබනාත්මට යන්න ඕනෙත් නෑ. අන්තිම අංශුවට කුඩු කරලා බලන්න පුළුවන්ද කියලා බලන්න ගැහණු පිටින් බාවක් බලන්න. ඒ ලොකු කොටස කියන්නේ ලොකු කොටස කියන්නේ මේ බලාකුලක් වගේ කලාපයක්. ඒ කලාපේ හැදිලා තියෙන සමාන අංශු රාශියකි. අපි සාමාන්‍ය කලාප කියන නම පාවිච්චි කරන එක හා සමාන අංශු රාශියක් විතරම කලාපයක් කියලා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේක ඒ අපි හිතන ධනීස්සේ දැනෙනවයි කියලා. ධනීස්ස කියන එක අමතක කළා තද බව. තද ස්වභාවය මට දැන් මතුවලා තියෙන්නේ. ඒක යහන එන්න හදනේ මම ගන්න හදනෝනේ හොඳට බලන්න හිටියොත් මේ තද බව තියෙන එක අංශුවකද පදාසයකද ඇවිදිනවද ප්‍රියද අප්‍රියද කියලා බැලුවොත් මේකේ ස්වභාව ලක්ෂණ දැක ගන්න පුළුවන්. මේ තද බව කියන එක පියද අප්‍රියද එකතිකක්ද කැටිකක්ද ඇවිදින එකක්ද එකතන හතරලා තියෙන එකක්ද කියලා හැබැයි ඒ දේ බලන්නම් මේ තද බවට ද්වේෂ කරන්න බෑ. අපිට මේක හරියට බලා ගන්න බැරි දෝසානුසය ගියොත්. ඒකත් අපි මේක නැති කරන්න හදනවා. එතකොට ඒක පරිේෂණයට ලක් කරන්නේ අපි. එහෙම නැත්නම් විමසුම් නොනට ලක් වෙන්නේ. අපි කියන විචක්ෂණය නෙවෙයි ඒක නෙන්නේ. ਵਿਚාරේ නෙවෙයි එන්නේ නොදකින්න පටන් ගන්නවා. ඒකකොට අපි සම්පූර්ණයෙන්ම හතුරු මිතුරු සම්මුතිය තව ස්ථිර කරනවා. බලන්න හිතුවොත් එනවා මේක එක්කෝ බලාකුලක් වගේ. දැන් අපි මෙහෙම බලාකුලක් දැක්කද ළඟට ගිහිල්ලා බලුවොත් කැටිත්ත කැටිත් පුංචිලා පේන තැන ගියාම බලාකුලක් නැහැ. මෙතන වෙන කුල කියන වචන සඳහන් කරන්නේ. කුලක් කිව්වහම කන්දක්. ඇතුළට කියලා බලනකොට එහෙම දෙයක් ඇති ඒ වගේ මේ වේදනාවට පිහ දාන්න අපි උත්සාහ කරුවොත් ඒක යකෙක් වගේ නැගිටලා. ඒ කියන්නේ මේකත් එක බොහොම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරපු මේ නිරීක්ෂණ වස්තුවක් පරීක්ෂා කරනවා වගේ ගියාම ඒකේ තියෙන ඇග්ලොමරේෂන් එක කැටිත්ත වෙන් කරලා දැක ගන්න ඉඩේ. ඔය පුංචි පුංචි එකක් ගත්තාම ඒකේ තියෙන අර නුරුස්නා ගැතිය නැති වෙනවා. ඒ වගේම මේ ඉලපතක කූර්මිටි එකටල්ලා කඩන්න බැරි වුණාට එක එක වෙන් කරගත්තට පස්සේ බොහොම ලේසියෙන් හදලා. එතකොට ඒකෙන් අපිට ඇති කරන දර සම්මුතිය gediy පිටින් ගන්න නැතුව සලාක්‍රමයට ගත්තාම පුංචි පුංචි කැලල කඩන්න ගත්තාම අද බුදුරජාණන්සේගේ දේශනාවක් තියෙනවා නලාගාරම්ම කුංජරෝප. බාටපතුරුන් හදනකට ගයක් විදිහට මහා ඇති කුසේ. එකතරේ ගේ කඩන්න යන්න එපා පතුරු පතුරු කරා. මගේ දිස්පින දෙයක් නැහැ. ටිකක් ගලවනකොටම කොන්ෆිඩන්ස් එනවා. ඊට පස්සේ තේනවා මේක කන්දක් වශයෙන් දැක්කොත් අපිට බය උපදවනවා. ඇතුළට කියලා බැලුවොත් ඒක උපදවන්න බයක් උපදවන්න දෙයක් ඇත්තේ නැහැ. මොකද අර මේ ඇග්ලොමරේෂන් එක ස්කන්ධ, හඳ, කය කියන දේ වචනෙම ස්වභාවයේ රිත් කැටිච්ච කියන්නේ. එහෙම ගත්තොත් ඒක බය උපදවනවා. අපි අපි මන්දෝත්සහය වෙනවා ඒක ලොකු වෙනවා. ඒක පුංචි පුංචි කොටස් වලට ඒ කියන්නේ විචක්ෂණ බුද්ධිය දාලා කරන්න බලපුවාම ඒ එකක්වත් අපි මාගේ නිදර්ශනය තමයි බලංකාරයේ සුමානික වැඩ පොළු කාර්යයක වරුවයි. එකේ ගැදෙන කුඩු කරන්න පටන් ගත්තාම ඌ මාස ගණක් වැඩ කෙරුවට නෙලන එකයි තියෙන කොනක ඉඳලා පටන් ගත්තාම අදුගෙන හොඳට කැපෙන කැත්තක් කරගෙන අලකොලලන්දක් කැටි ගන්නවා. මේ වනවනකොට පලාත් පිටින් කපලයි. ඒක හරි මේ ඒක මගේ ගුණයක් නෙවෙයි ඉන්ද්‍රිය ධර්මයන්ගේ ගුණේ. සද්ධාගේ ගුණ ඍජු වෙලා මේව වතුරු ගහලා දැම්මට පස්සේ මේක විඳගෙන යන ඕන එක. ඒක තමයි අපි ළඟ progress of insight meditation කියන එක. භාවනාවේ විපස්සනා ඥාන වර්ධනයක් සිදු වෙන බව තේරෙන්න පටන් අරගන්නේ යම් තැනක සද්ධාදීන් ධර්ම ඍජු වෙලා දේන පේන දේ කලාප සම්මස්නයට කරනවා කලාප මිසක් ගුණයක් නෙවෙයි ගුණයක් වගේ පේන. එක එක ඇද ඇද කපන. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ අඟුලිමාල කෙරුවේ ඔය සෙල්ලම කියලා. අඟුලිමාල මරන්න සමාට බැටාලියන් එක පිටින් එවනවලු කැලේ. ඌ පිටි වශයෙන් එක ඇදනවා කපනවා. දානක. ඊට පස්සේ ඊගාවේ කාදිනවා කපනවා පැත්තකට. මූණ වහන්නේ අන්තිම එක. අන්තිම බලන බැටාලියන් එක පිටිපස්සට බලනකොට කට්ටිය අඩුයි. ඊයින් දාඩිය දාගෙන මේගොල්ලෝ යනවා එක එක කපනවා. ඉතින් ඒ වගේ ඔය සතුරු බල සේනාව ලොකුයි කියලා බය වෙන්න පටන් අරගත්තොත් බුබ්බඩයා කම්මැලිය දුර. එක වැරකට එකයි. ඒක සුද්ධ කරගත්තා පස්සේ දෙවෙනි. දැන් ගණන් පත්‍රයේ බලනකොට කියන්නේ විභාගෙට ගිහිලා මුළු පත්‍රයෙන් බලනකම් ලේසිම ගාන අරගෙන හදා. ඒකට ගණන් හිතක් එනවා. ඒකට එයා කියනවා දෙවෙනි ගානක් ගන්න කියලා. දෙක ගත්තට පස්සේ හදා හදාන ගියාම අපිට ඔක්කොම බැරි වුණත් අපේ දක්ෂතාව නැත්නම් පාස් වෙන්න ඕනේ ලකුණු ටික ගතයි. ගහන දැකගම අපි පැත්තලා මේ කියනවා මට හුම්ම ගන්න බැරි වුණා ගණන් පත්‍ර සකරපස්සේ. කවදාකවත් ලැහැත්ලා ගිය එකක් නෙවෙයි. ඉතින් හුම්ම ගන්න බැරුව. ලේසි මේක අල්ලන්න පටන් අරගත්තා මේ ඒක ලියලා තියෙන්නේ මේ විසුද්ධි මාර්ගයේ ටීකාවේ යථා පාකටං විපස්සනා බිනීස. යමක් පහසුද ප්‍රකට එතනින් විපස්සනා පටන් ගන්න. බැරි දේවල් අල්ලන්න. දැන් අද වෙලා තියෙන කට්ටියට අපි දැන් මේ දාන්නේ කායනුපසනාව කෙරුවට හරියන්නේ නැහැ වේදනානුපසනාව කරලා නැහැ. චිත්තානුපසනාව කරලා නැහැ. අප්පා ධම්මානුපසනාව දන්නේ නැහැ කියලා අර ඈත තියෙන මොකද්ද එක කෙල්ලන් හදනවා මේ ළඟ තියෙන ඒ Tamanne කරන්න පුළුවන් පහසු ටික කරනවා නම් ඒ තුලේන ගැම්ම අපි කියන සාමාන්‍ය පිහියක් හොඳට වැඩ කරනකොට ඒ පිහිය එන්න එන්න එන්න කැපුම් වෙනවා. ඒ වගේ හරියට ඒක මේ තියුණු භාවය ඇති වෙන විදිහට ආයුධය පාවිච්චි කරනවා නම් එපා වෙන්නේ. ආතෛත්‍ය ගුණාමෙන්ද වගේ ඒ පටන් මේකත් අනාගතයි. අර ඈත තියෙන ලොකු දේවල් බලන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ විපස්සනා කියන එකේ ආර්ට් එක හම්බෙලා. ඒක තියෙනවා මේ පොතු අරින ක්‍රමයක්. ඉතින් එන පොත් අරගෙන යනවා කියලා. ඉතින් ඒක ඇත්තරම මේ කාලේ දැන් මේ වෙනකොට මේක දෙපැත්තකින් පෝෂණය වෙලා තියෙන එකක් මේ විපස්සනා කරපු කට්ටිය ලියපු පොත් තියෙනවා. දෙක මේ ක්වොන්ටම් ෆිසික්ස් වලින් එළිය පිටිකෝ. ඉතින් හොඳට පෙන්නවා සියල්ල පුංචි කරගෙන යනකොට මේකේ මොකක්වත් නැහැ. ශක්තිය තියෙනවා. ද්‍රව්‍ය නැහැ. ඒකකොට ඒකේ ගුරුත්වාකර්ෂණය වැඩ කරන්නේ. ශක්තිය කියන මට්ටමට ගිය ගම ගුරුත්වාකර්ෂණ නීතිය නැහැ. අයිසෙක් නිව්ටන් ඔච් නියගිය. දැන් ඊට පස්සේ මෙයා තමයි එන්නේ. අයින්ස්ටයින් තමයි. අපප්පත් පැටලයි. අප්පට අහුවෙලක් නැහැ. මොකද මේ සම්මුති ලෝකේ සත්‍යය පරමාර්ථයට හැරෙනකොට ඔක්කොම අවලංගුයි. දැන් ඒ නිසා ඒගොල්ලෝ විසින් ඒගොල්ලෝ වැරදි කියාගෙන තැනට ඇවිල්ලා. හැබැයි ඒගොල්ලෝ දැනගෙන ඉන්නවා මම මේක කල්ගුවත් විද්‍යාවේ තියෙන. අපි තව ඉස්සරහට යන්න ඕනේ. අපි ඉන්නේ ලදරු මට්ටමේ කියලා දැන් විද්‍යාඥයෝ දන්නවා. টොප් රැන්කර්ස් දන්නවා. හැබැයි පංචකාමරවල තාම උගන්වන්නේ පර්මපතේ. තාමත් උගන්වන්නේ අයිසෙක් නිව්ටන්ගේ නීති තුනයි. හන්දට යන හැටි තමයි. හැබැයි ඉහළින් නැති දන්නවා මේක තනි කරම හීන ලෝකෙදී නැත්නම් මේ සම්මුති ලෝකේ සත්‍ය වුණාට සම්මුති ලෝකයේ සත්‍ය ලෝකේ විස්තර කරනවාමයි. යෝගාවචරයට හැමදාම පටන් ගන්න සම්මුති ලෝකේ තමයි. ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් කාණ්ඩ බඩ ඔක්කොම තමයි. නමුත් යම් තැනකදී ඒක යන්න හදනවා. මම මාගේ හැඟීමෙන් තොරව හොඳ නරක තොරව ධාතු මනසිකාරයේක ඒකට යන්න ඉඩ දෙන එකක් ඉරක්කය. ඒකත් යෝගාවචරකම. ඒක තමයි නැත්තේ කියලා මම චෝදනා භාවනා ප්‍රතිඵල නැති නෑ ඔක්කොටම ප්‍රතිඵල දෙනවා නමුත් කිසි කෙනෙක් මේක හරියට ඉන්ටර්ප්‍රිට් කරන්නේ ඉන්ටර්ප්‍රීට් කරනකොට පේන්නේ මේ ඉඳගෙන ඉන්න පෝරකේ ඉඳගෙන ඉන්න ඈල්ල ගලවලා ගියා. අපි මේ දරාගෙන ඉන්න පසුබිම දෙදරුවා වගේ. ඉතින් ඒගොල්ලෝ හිතන ඔයිට වැඩිය හොඳයි. හයිය පොළොක ඉඳගෙන ඉන්නේ හොඳයි භාවනා කරනවට වැඩිය කියලා. මේ සිංහලෙන් කියලා දෙන පුරුදු කණවැන්දුම් කොටසට නුපුරුදු දීකට වැඩිය කියලා කණවැන්දුම් කකා ඉන්නේ. ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාදී වම දකුණු වශයෙන් සිටමින් ගමන් කිරීමේදී ඇති වෙන දේ කුමක්ද? නිමිත්ත වශයෙන් මම දකුණු වශයෙන් ගැනීමේදී ඇති වෙන ප්‍රතිඵල කුමක් කාරණක පහදා දෙමින් ඉල්ලා සිටිනවා. මෙහෙම නෙවෙයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා සම්පූර්ණේ බැරි. ඇති වෙන දේ කුමක්ද කියලා මමයි අහන්න ඕනේ. මගෙන් අහන්න ඕනේ නැහැ. කමඨං සුදුන මමයි අහන්න බෑ. විදිහකට භාවනා කරනකොට මොකද වෙන්නේ කියලා මගෙන් ඇවිල්ලා ඇහුවොත් එන ස්වාමීන් වහන්සේ මම <laughs> මට ඉන්ටර්වියු රිපෝට් එක ලියලා දෙන්නේ කියලා. දැන් ප්‍රතික්ෂේප කරන ප්‍රශ්නේ. සාර්ථක මම නැවතත් අහන ඔය ප්‍රශ්න කරපේ කරන්න මම මේ ඇතර මේ මේ මේකෙන් මනුස්සය මතු කරපුවට පස්සේ මනුස්සයාට නිින්දා කිව්වා වගේ වෙනවා. ඒක නිසා මොකද්ද උනේ කියලා දැනගන්න තමයි මේ අභ්‍යාසය දීලා තියෙන්නේ. ඒක නිසා කර්මා කරලා. අපි කියනවා මේ ගමේ අංජනන් අරනකොට හනුම හනුව කරනවා කියලා කියන්නේ මොකද්ද? අංජන නේද? ඔක්කොටම පේන්නේ එක මිනිහෙකුටයි වෙන්නේ. එයා අන්දෙනම ගුරත් නෙවෙයි අඹරණ එක නන්නේ. වෙන එක නන්නේ බල්ලා ගුරාට කියන එකයි. ගුරා එතකොට නිමිත්ත කියුවා. එයා අන්දෙනම දිහා බලලා ගුරායි නෙවෙයි මම මොකද බලන්න ඕනේ කියලා. ඌටයි වෙන්නේ. ඌ කියන ආනුම මෙහෙට යනවා. මේ එතකොට ගුරා දැනගන්නවා මෙන්න වැඩි. එහෙම නැතු ඌ ඇහුවොත් එම ගුරාගේ මම මොකද්ද කියන්න ඕනේ කියලා ඒක හරියන්නේ. එනිසා මේ කරත්තේ ඉස්සරහට දාලා ගුණා කතර දාපු අවස්ථාව. ඒක ප්‍රශ්න අහන ස්වරූපෙම මට පේනවා මේ ලියපෙක්නාට මේ උපහාර කරන්න නෙමෙයි මම මේ කියන්නේ. මේක හදාගත්තේ නැත්නම් කවදාක විකසනවා. කිසිම දෙයක් අපේක්ෂා කරන්න එපා. සක්මන් කරන්න සක්මන් වලට දැනෙනදී. භෞසුත ධර්මක නෙමෙයි අනිදී. කොට වෙනදී. මොකද්ද කියලා කියන්න දන්න ක්‍රමයට. එතකොට ගුරුවරයා ඒකේ සුද්ධ කළා හරිකසලා දෙයි. මොකද්ද මම දැනගත්තේ යුක්ති කියලා අහුවනම් ඒක විපස්සනා නෙවෙයි. වත් ෂුට් කියන එක විපස්සනා නෙවෙයි. විය යුතු දේ මේකයි කියලා කිසිම දැනග නැහැ. වෙන දේ මොකක්ද අනුව යන හැටියට කියකි තේල් ගහ ගන්න දැන පොල් ගහ ගන්න දැන කියලා බොන. ඒක යන්නේ පොල් ගහට කියලා එළවෙන්න එහෙම විපස්සනා නැහැ. නෑ සමතෙදි නෑ මාත් සමතෙදි නෑ සමතෙදි ඊට වැඩිය ගයිඩන්ස් මේ කියන්නේ ඇලේ තියෙනවා විපස්සනාදෙස ෆුල් ෆ්ලෙජ් යන්නේ. මම කියන්නේ ඒකට උත්තරේ සම අපි කස්සක සූත්‍රයේදී කිව්වා මෙහිදී කියනවා සංසිද්ධියක් වෙනකොට ඇහි කණී නාසී දිවේ කයේ මොන බෝඩ් එකට යන්න පුළුවන් නම් මට තව විස්තර කරලා දෙන්න පුළුවන්. ద్వාරයේ ආරම්භණයේ තදුපදී. එහෙම නැත්නම් strike element, base element, ignition element. දැන් කාල් මාක්ස් නීතියෙන් කියනවා thesis, antithesis, synthesis. ඔය තුන තමයි වෙන්නේ. සමතයේදී බේස් එලිමන්ට් ඉග්නිෂන් එලිමන්ට් වලට යන්න දෙන්නෙම නැහැ. අනිවාර්යයෙන්ම ස්ට්‍රයික් එලිමන්ට් එකේ තමයි මුළු ගමනම යන්නේ. විපස්සනාදී මේ තුනටම ඉඩ දෙන්න. ඉතින් විපස්සනාදී පුළුවන් whatever prominent matters. සමතේදී අරව ප්‍රොමිනන්ට් වහට ඒ වෙලාවේ తాවකාලික වහන බෑ බෑ. සෙන්සේෂන් එකට යන්න බෑ. හැපෙන තැනට යන්න හුස්ම රැල්ලෙන් කරා. අරමුණ විතරක් බලන්න. ඒ නිසා එතෙන්දී මේ බ්ලින්කර්ස් දානවා. ඒ ටික විතරයි බලන්න ඕනේ. ඒ නිසා විපස්සනා සමතෙදී කියන්න බෑ එන ඔක්කොටම සමසේ බලන්න. එයාට ඉරැඳලා පෙන්න මේක දිගින් යන්නේ කියලා. ඒක නිසා සත්‍ය දකින්න බෑ සමතේ. ඔබ්ජෙක්ට් එකම තුනෙන් එකට කපලා තියෙනවා. බැලුවොත් වැරදිලා. මම මේක දසක ඒක මට උනේ මම මේ පාවොක්සයිඩෝ කියලා කියන්නේ ඒ සමථ භාවනාට ඉන්න දැක්කගෙන මගේ නරකේ දාට මම බුරුම දාන. මම මට කිව්වා ට්‍රාන්ස්ලේට් කරන්න. දැන් කුරුමෑගල ගිහලා ඉස්සල්ලාම උපාසිකාරාමේ ඒ උපාසිකාරාමේ ඔක්කොමලා භාවනා කරගෙන මහසී විතරයි. තනිම විපස්සනා කරා. දැන් මහසී සාය මේ ස්වාමීන් වහන්සේ ගිහලා කිව්වා හුස්ම රැල්ල බලන්න. ඉතින් දැන් මේ ඔක්කොමලා දන්නවා මම සමතේට විරුද්ධයි විපස්සනාට බරයි කියලා. දැන් මම ට්‍රාන්ස්ලේට් කරන්නේ පැහැදිලිව බයස්. ඒක කවුරුත් එහෙම බලාපොරොත්තු මට ඊට වැඩි බයයි මොකද මම එක්ක ලොකු හැඩෝ කෙනෙක්ගේ පන්ලෙක් කරලා. ඊපස්සේ මම හැඩෝගේ හොඳට ආගෙන ඉන්නකොට හැඩෝ කිව්වා හැපෙන තැන ඕනේ. හැපෙන තැනට හිත යවන්න ඕනේ නැහැ. ඉහළ පහළ යන හුස්ම ගන්න. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ මේ අභ්‍යන්තරගත හුස්මද බාහිර හුස්මද කියලා ගත්තාම අපි බාහිර හුස්ම නේ බලන්නේ ඇවිල්ලා වැදුනට පස්සේ අභ්‍යන්තරගත වෙන හුස්ම රැල්ලද කියලා මට මේ ටෙක්නිකල් පොයින්ට් එක කියවගන්න. නැන අධ්‍යාත්ම බහිද්ද වචනෝ කියන දාන්න බයි කෝ පැකිනවා. සිම්ප්ලි ට්‍රාන්ස්ලේට් කරන්න ඉරුව හුලංග දිහා බලන්න. ඉතින් මට මේක දැන් මට තේරෙනවා මම ඇත්තටම අවංකව ට්‍රාන්ස්ලේට් කරන්න ගලුවා මම ඉතින් ලොකු පොයින්ට් එකක් කියනවා. ඊට පස්සේ සයිඩු ගියාට පස්සේ මම සයිඩු ඇයි එහෙම මේ හුස්ම රැල්ල විතරක් බලන්න කියලා. එහෙනම් මේක තමයි පොයින්ට් එක කිව්වා සමතේදී. ඒ යෝගාවචරය හැපෙන තැන බලන්න කිව්වා. ඒ හැපීම නිසා ඇති වෙන උණුසුම් සිසිල් ගති කම්පන ගති බලන්න ගියොත් එයා සමතෙල වෙයි කියලා. විපස්සනා වෙන්නේ ඉඳී තියෙනවා. ඉතින් මගේ අදහස නම් විපස්සනා නම් වඩා හොඳයිනේ කියන හැඟීමක්. ඒ කියන්නේ මම බලන්න මොසයඩෝගේ තියෙනවා සම්පස්සනාට යන්දිලා සමතේ සූද්ධ කරගත යුතුයි කියලා පුද්ගලික මතය. ඒකේ ගැටිච්ච නිසා ඒ සංසිතකම වාද කරපු නිසා මට හොඳට තේරෙනවා සිද්ධියක පැති තුනක් තියෙනවා. මේ පැති තුනේ සම්මත භාවනාව කියලා කියන්නේ ආරම්මණය පමණයි. ద్వාරේ හෝ තදුපන්නේ ගන්නේ නැහැ. Only the strike element, not the base element, not the ignition. එතකොට ගුරුම ස්වාමීන් වහන්සේ මට උගන්වපු ස්වාමීන් වහන්සේ ඕක ගුරුම් භාෂාවෙන් කිව්වේ ට්‍රාන්ස්ලේටර් තමයි ඔය වචන තුන ගත්තේ. මන්නේ ස්වාමීන් වහන්සේට බැගෑ වුණා මේකේ සිංහල වචන ටික දෙන්නේ කියලා. ඒසත් පාලි දන්නේ නැහැ. අන්න කල්පනා කරලා ඒකම කිව්වේ. තේරුණේ නැහැ දුන්නේ. මට ගන්න මට මේක තේරුණා මේකෙන් සෑහෙන මේ භාවනාවට එළියක් අරනවා කියලා. කියන්නේ අපි බලන්නේ ප්‍රශ්නේ භාවනා සද්ධාවෙන් නෙවෙයිනේ පතුරු ගහලානේ. ඒ පතුරු ගහලට මේව හරි ගන්නවා. ඊට පස්සේ ඇවිල්ලා මේ පාවොක්සයිඩ්ත් එක්ක හැප්පුණා. හැප්පුණාට පස්සේ මම අභිධර්මයට කැමති නැහැ. අභිධර්ම පොත්වල ద్వාර ආරම්භන සදුවපන්න කියන එක තියෙනවා. ద్వාරය කියලා කියන්නේ බේස් එලිමන්ට් එක. ආරම්භණය කියලා කියන්නේ ස්ට්‍රයික් එලිමන්ට් එක. සදුවපන්න කියලා කියන්නේ නිපන්දේ. විපස්සනාත් මේ තුනම සමාන වෙන නිසා පැහැදිලිව කියකි මොකද්ද පේන්නේ ඒක බලපන්. සමතේදී යනකොට ඒක කියන්න බෑ. ඒ නිසා මහතක ප්‍රකාශය සුද්ධ කරන්න ඕනේ. ඕනෙම භාවනාවක් ඒක නෑ. ඒක නිසයි මේ අනිකුත් භාවනාවලට හතරක් කිලකට කවුම් කුණ්‍ය ගහන්න ගිහිල්ලා අනාගතදී. ඒගොල්ලෝ කියනවා මේකම මේ මේ මන්ත්‍රේ විතරක්ම වතුරපන්. ඒක ගැලපෙන්නේ නැති කරනවා. ඒ මන්ත්‍රේ පිස්සු වැටෙන්නේ නැති වෙන මොන කරන්නේ? ඒගොල්ල හරියට මේක දෙන්න මේ කසිනෙම වඩපන් වෙන මොකක් බලන්න. ඉතින් කසිනේ වඩනකොට කවදාකවත් හිත බැහැලක් නෑ අරමුණ විතරයි. ඉතයි හිතේ ඇති වෙන පරිණාමය විපස්සනා සමතේදී වසා තබනවා. ගන්නෙම නෑ සබ්ජෙක්ට් එක. විපස්සනාදී ලද්දා පටන් ගන්න. විපස්සනා යෝගාවචර කියනවා මේක අනින රිස්ක්. ඔබ කැමති නම් වරෙන් නැත්තම් වරෙන්. වෙන කරන්න දෙයක් නෑ. මොකද එච්චරයි ක්‍රමයකට තියෙන්නේ. ඉතින් ඒ නිසා එයාට කියන්න බෑ ඔයාට මේ ධ්‍යාන ලබා දෙන්නම්, සබ්දිබ්බ ජක්කු දෙන්නම්, දිබ්බ සෝත දෙන්නම්, වතුර ඇගිලිතු ගන්නන්න. ඒ මොකක්වත් ඕනේ නෑ. උට හුස්ම ගන්නකොට හුස්ම ගන්නට කියන්න පුළුවන් නම් විපස්සනා කියලා කියනවා. ඒ නිසා විපස්සනාදී ඩිරෙක්ට් කරන්නේ. අපි මේ මෙන්න මේක විතර බලපං කියලා කියන්නේ. ඒකට අද ඉන්න ගුරුවරු හුඟා පැටලවගත කරගන්නවා. ඒ ගුරුවරු මේ ඥාන අදිස්ථාන කරනවා. මේ මේ ඥාන අදිස්ථාන කරලා යන් කියලා. නෑ කොහොම කරන්නේ? මොකද කන්ඩිෂන් කෙරුවට පස්සේ හිත ඕන එකක් ඕක කියන්නේ. දැන් ප්‍රභාකරන් ඔය සිව්සයිඩ් බොම්බස් හැදුවේ. කන්ඩිෂන් කෙරුවට පස්සේ බ්‍රේන් වොෂ් කෙරුවට පස්සේ ඒක ඇත්ත තමයි. ඉතින් ආ දැන් ඉන්නේ උද්‍යප්පේ ඥානය කිව්වා හරි තමයි. ඉතින් ගෙදර ගිහිල්ලා උද්‍යප්පේ හොයන. ගුරුරෙක් ගාඩක් ගිහලා කියනවා මම උද්‍යප්පේට කරලා තියෙනවා මට කර්මංගල බංග ඥානෙ දෙන්නේ. ඉතින් මේක කවදාකවත් විකසනාවක් වෙන්න බෑනේ. මොකද විකසනා කියන්නේ එතන එතන ගොඩනගාගෙන යන එක. ඒ වැල යන හැටියට මැස්ස ගන්නවා කියලා මම සිග්නලින් කියන්නේ. ඒකට මැස්ස ගහලා වෙලක් කතාවක් නෑ. ඒක නිසා මම කියන්නේ ලෝකේ ඉන්න හැටියක් ඔක්කොම විකසනා කරන කතිය. සමත කරන කතියක් කියන අපිට ඕන කරලා තියෙන්නේ මොකද්ද සමතට දෙන උපදේශ? මොකද්ද ඒකේ පාත් එක? මොකද්ද විපස්සනායේ මෙතේ කියලා දන්නවනම් අපිට මේ අපේ චරිත ලකුණට ගැලපෙන විදිහට පැටලෙන්නේ නැතුව යන්න පුළුවන්. නිසා ඇත්තටම කියනවා මේක හරි සරල ක්‍රමයක් තියෙනවා. down to earth 1 2 3 4 ක්‍රමයට යනවනම් වැරදුනත් අපව විලා හදාගෙන යන්න පුළුවන්. ඇසියුම් කරන්න ගත්තොත්. එහෙම නැත්නම් result oriented යන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ තණ්හාවම තමයි. නැති වෙනව නෙමෙයි වෙන්නේ තණ්හාව වැඩ දෙක වෙන්නේ. ඒක අද තියෙන හොඳක් වෙලාදී හොඳයි නරකයි දෙකම තියෙනවා. සෑහෙන ගාණක් ඉන්නවා අනාගත කටේ. අනාගාමි වෙන්න ගියේ. වෙලා තියෙන්නේ අනාගෙන. හොඳට සුද්ධ කරලා අහන්න ඕනේ මොකද වෙලා තියෙන්නේ. හැබැයි හැබැයි වෙන ගුරුවරයෙක්ට කියනවා නම් කරන්න යන්න බං. මොකද ඒකට ඒ ගුරුවරයාට නින්දාවක් වෙනවා. ඒ මනුස්සයෙක් කරලා තියෙන වැරද්දක් නෙවෙයි. අහගෙන බලනකොට Taman අත්දැකපු දේ කියන්න ගන්න. මොනවදෝ බලාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ දේ ලැබිලා නැහැ. ගුරුවරයෙක්ටයි. ක්‍රමයකට වයින්. Tamanට සාප කරගන්න අපරාධ භාවනා කළ කාලිනාසන. මුළු භාවනා වල මොකද අද්දකේ කියලා හෙව්වොත් අත උත්තර. ඉතින් ආයෙත් යාර කියලා දුන්න මේ අද්දකින දේ මට ආයෙසරක් කරලා ඉල්ල කියන්නේ කියලා මුලින් ඉඳලා යන්නේ කිසි බාධාවකුත් නැහැ. ඒ ටික අයනු අයනු කියලා දෙන එක. ඒක මේ මොන්ඩිසෝරි පන්තිර දෙමිලක් නෙමෙයි. මුල පිළියෙල කරගන්නවා. මුල සලස් කරගත්ත පස්සේ ලීසි. ඊගායක ශාරීරික වේදනාවක් භාවනා ආරම්භයක් කරගන්නේ කෙසේද පැහැදිලි කර දෙන්නේ ගෞරවයෙන් ඉල්ලා සිටින්න. ඇත්තටම යමක් ප්‍රකටද ඒයින් පටන් ගන්න කියනකොට අපි ඉස්සෙල්ලා ප්‍රකට කරගන්න දෙයක් නැති නිසා මූල කර්මස්ථානයක් හඳුන්වනවා. යමක් ප්‍රකට නැත්නම් මූල කර්මස්ථානය. ඒ මූල කර්මස්ථානය කරගෙන යනකොට සාමාන්‍යයෙන් අපිට එන දේ තමයි කායික වේදනා. බාහිරින් එන ශබ්ද කරදර සහ හිතේ එන අතෝරක් නැති හිතිවිලි. දුරින් නැත්නම් නිදිමත වගේ ගතිය. ඒ යම් තැනකදී Taman ඉස්සරහින් තියාගත් අරමුණ වෙනුවට බාධක වශයෙන් වේදනාවක් මතුවෙනවා. එතකොට අපි කියන්නේ අරමුණේ තීව්‍රතාවය මේ මට්ටමේ තියෙනවා. ඉස්සල වේදනාව තියෙද්දී පල්ලයක්. ඒක වෙන සමාහට වැඩෙනවා. එතකොට මූල කර්මස්තරත් තනදිල යන්න පුළුවන්. ක්‍රමයෙන් ඕක යනකොට මේ වේදනා ශක්ති ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඇවිල්ලා මේ දෙක සම වෙනවා. එතකොටත් හරියට ස්පෙસિෆික් කියනකොට කියනවා ඒත් මූල කර්මත්තන්න තැනදී. යම් තැනක වේදනාවේ තීව්‍රතාවය මූල කර්මත්තට වැඩි ගිය ගමන් අපිට no option කරන්න දෙයක් නෑ අපේ හිතේ ඉබේම වේදනාවක් ඇදගන්න. ඒ වෙලාවට අපි කරන්නේ මේ වේදනාවට වෛර කරන එකයි. ඉබේම පටිගයක් පහළ වෙන එකයි වෙන්නේ. එතකොට භාවනාවක් නෙවෙයි. මේ වේදනාවේ මුලදී අරමුණ ප්‍රකටව තියේදී මට බාධාවක් නැහැ අරමුණේ ඉන්නෝ නැහැ මම දැනගත්තා හොඳයි කියන එක දන්නවනම් වේදනාව අරමුණත් එක්ක කරට කර දඟලන වෙලාවෙත් මට අරමුණේ ඉන්න පුළුවන් වේදනාව නමුත් දැන් වැඩි වෙමින් ඉන්න බව දන්නවනම් දැන් වේදනාව වැඩි වුණා දැන් වේදනාව අරමුණ යට කරගෙන ගියා කියලා දන්නවනම් මේකෙදි වෛර නොකර ඉන්න පුළුවන් හිතේ ආවේග පහළ නොකරගෙන දැන් මට කරන්න තියෙන්නේ මේකයි මූල කර්මස්ථානයේ තිබුණු හිත ගලවන්න ගලවලා වේදනාව තියෙන තැන අලවන්න මහත් ගාගේ තියෙන වේදනාව මම දණියේ නම් ආවේ දැන් දණියට තියෙනවා. තියෙලිවලා මේ වේදනාව මට වැටහෙන්නේ කොහොමද? කපනවා වගේද, කුච්චනවා වගේද, අහිනවා වගේද, මිරිකනවා වගේද, දඟලන එකක්ද, එක තැනකද තියෙන්නේ කියලා වේදනාවේ ස්වභාව ලක්ෂණ. ඒකේ තියෙන අත්‍යන්ත ලක්ෂණ බලන්න නම් අර ද්වේෂය කියන කාරණාව අයින් වෙනවා. ඇත්තටම ද්වේෂයේ ඉන්න තාක් කල් අපි වේදනාව එක රණ්ඩු කරනවා. වේදනාව ද්වේෂය අයින් කරලා බලන්න ගිය ගමන් අපිට වේදනාව පිළිබඳ යමක් කිය හැකි දැක්කක් වෙනවා මට වේදනාවේ ධන හිසේ. ඒක පටන් ගන්නකොට මට මේක කම්බි දාලා මිරිකනවා වගේ තේරෙනවා. කුච්චනවා වගේ තේරෙනවා කියලා ඒ විස්තර කියන්න පටන් අරගත්තොත් එන්නේ එන්නේ වැඩි වැඩියෙන් බලන්න බලන්න වේදනාව පිළිබඳ පෙර නොදැක්ක ගති ලක්ෂණ රාශියක් එන්න පටන් ගන්නවා. යට වෙලා තියෙන එකක් මේ ලකුණු වරින් වර මාරු වෙවිය. එක දිගට එක විදිහට තියෙන්නේ. ද්වේෂයෙන් බැලුවොත් පේන්නේ එපා කරන එක දිගට පේන වදදීමක්. නමුත් ද්වේෂය අයින් කළ බැලුවොත් මේ වේදනාවේ විවිධාකාර හැඩතල තියෙනවා. මේ ඔක්කොම දැක් ගන්න දැක් ගන්න දැක් ගන්න වෙන්නේ මොකද්ද වේදනාවට ලඟ වෙන්නේ. දුරින් දුරව කරන්න හදනව නෙමෙයි ලඟ වේ ලඟ වේ බලන්න පටන් අරගන්නකොට ඉවසීමේ ශක්තිය ඒ වගේම resistance අපේ කියන ප්‍රතිශක්ති වේදනාව පිළිබඳ කළු පාට යගේ කියලා බය වෙනව වෙනුවට ලං වෙලා බලන්න පටන් අරගන්නකොට ඒ වේදනාව එක්ක ඇසුරු කිරීමේ කාලය වැඩි එහෙම යෝගාවදයට විතරක් මෙන්න මේ වේදනාව යම් අවස්ථාවක බැහැගෙන යන වෙලාවේදී වේදනාවේ නැති වෙන අවස්ථාව දකින්නේ අවස්ථාව දැක්කොත් ඒක අන්තිම මිහිරියාවක්. වේදනාවේදී ඇති වෙන විලාන කරන ගතිය, බය කරන ගතිය, වේලවන ගතිය වෙනුවට මුදුවේට බලනකොට වේදනාවක් පහ වෙලා යනවා දැක්කොත් දුක් වේදනාව පහ වීම හරිද සුඛය. එතකොට අර රාගානුසය තිබුණේක දෝසානුසය තිබුණේක රාගානුසය තුනක් මාරු වෙන්න ඉඩ තියෙනවා. මට ආයත වේදනාවක් එනවා නම් කියන තරමට කැමතියි. මේකට මේ මිනිස් උපවාදිනවට මට බැරි වහන්නත් වෙයි. ඒ වුණාට කියනවා කාන්තාවකට තියෙන දරුණුම වේදනාව කියන ප්‍රසූත වේදනාව. ඒ දරුවා දැක්කට පස්සේ අර වේදනාව සේරම අයින් වෙලා මාතෘත්වයේ උසස් තත්ත්වයකට යනවා. ඊට පස්සේ ආයෙ දරුවෙක් හම් වෙන්න කටයුතු කරනවා කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒ තරම්ම දරුණු දුක වුණත් ඒ සාර්ථක නිමාවකට පස්සේ මාතෘත්වයේ වශයෙන් අගයකට එනවා කියන්නේ. ඒ මොකද මේ තුනම පටන් ගන්නවා ඒ දරුණු වේදනාව ඊට පස්සේ අර පොඩි එක අඬන සද්දෙත් එක්ක සේරම හොදගෙන යන හැටි දැක්කට පස්සේ සම්මත ලෝකේ කුලකාන්තාවකට ලොකු දෙයක් තමයි මාතෘත්වය. එතකොට යාට ඒක මේ අනේ මේකපත් නොවේවා කියලා හිතෙන්නේ. ඉතින් ඊට අඩු වේදනාව ගැන මොකද කතා කරන්නේ? මේ අඩු වේදනාවට කොච්චරයි කරන්නේ මේ කම් වෙනකොට තියෙන වේදනාව වගේ කියලා හිතාගෙන බබා හම්බ වෙනකන් හිටියොත් ඔක කොල්ලෙද්ද කිල්ලෙද්ද කියලා දැන් වෙලා තියෙන කම්සව කරනවා වේදනාව ඉවර වෙන්න මේ ඉස්සෙල්ලා මේකත් එපා වේදනාවත් එපා කියලා අයින් කරගුවාම මේක හරි කැතයි එහෙම නමුත් මේ මේ උදාහරණේ කොල්ලන්න දෙන්න විදියක් නෑ මොකද උන්නේ නෑ ඒක දෙන්න පුළුවන් වෙන්නේ කාන්තාවන් විතරයි නිසා භාවනාවට ලක් කරනවා කියලා කියන්නේ පූර්ව නිගමනයකින් තොරව වේදනාවට නිසිරේ රංගපාන් දරින්න. සුඛ වුණත් එකයි දුක වුණත් එකයි අන්තිමට නිත්‍රිසල් දෙක. ඒක හොඳට ඒ ධම්මදින රහතන් වහන්සේ සඳහන් කරනවා නිත්‍රිසල් දෙක සීරෝ. සුඛ වේදනාවක් එනකොට සුඛයි යනකොට දුකයි. දුක්ඛ වේදනාවක් එනකොට දුකයි යනකොට සුඛයි. උග්‍ර එක්කනම් උග්‍ර සැප දුක දෙක එක දිත්තම හෙත් බිඳුවයි. පුංචි එක්කනම් පුංචි සැප දුක දිත්තම බිඳුවයි. නිසා අන්තිම උත්තරේ කොහොමද වෙන්නේ? ඒ නිසා කියනවා අර වෙස්ටර්න් කෙනෙක් කියලා දුන්නා අපේ ජීවිතය කියලා කියන්නේ ඉතාමත්ම දීර්ඝ සංස්කෘත සංකර සංකර කියනවා කියන්නේ පාවිච්චි දෙන්නේ සංකීර්ණ සමීකරණයක් වුණා. සුළු කරලා බලනකොට මරණ මොහොතදී ඔක්කොම බිඳුවේ තමයි නැතරෙන්නේ. මොන જાතියෙන් නටාගෙන ජීවත් වුණත් සුළු කරලා බලනකොට මරණ මොහොතදී බිඳුවේ නැතර වෙන්නේ. ඕකට නෙමේ ඊර්ෂ්‍යා කරන්නේ. ඕකට නෙමේ එක එකනක උඩින් යන්න හදන්නේ. ඒක නෙමේ අරක මට දීපන් මේක උඹට දෙයක් කියලා නටන්න හදන්නේ කොහොමද අන්තිමට බිඳුව නම් කොහොම කරුවත් උදින් වැඩක් නැහැ. වේදනාව පිළිබඳ ගත්තත් ඒ ධම්මදින රාතන් වහන්සේගේ ඉදිරිපත් කිරීම අනුව අපි පිළිගන්න කැමති නැති වුණාට මූලධර්ම අනුකූල බලනකොට සම يعني net result එක ගත්තොත් බිඳුවේ නතර වෙනවා. ඉතින් ඒක අන්තිම දකින්න දන්නේ නැත්නම් කවදාත් පිළිගන්නේ නැහැ. වේදනාවක් අවසානයේ සැප හෝ දුක අවසානය දකින්න බැන්න අපි ඇත්තටම ගණන් බැලලා බුක් කීපින් කරුවට account balance කරන්න ඉන්නේ. එතකොට අපිට බෑ annual report එකක්.